හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි රැස්ුනේ ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගන්න මේ අතර වාරේ කාට හරි ඉදිරිපත් කරන්න ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරමු ගල්පෑඳුනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඊයේ සවස ආනාපාන සති භාවනාවේ වර්තමාන මොහොත වරණ ඇතුළේ මේ මොහොත ගැන සිහි කරමින් සතින් සිටියෙමි. මෙසේ සිටන විට ආශ්වාස ප්‍රශ්වාස වාතයේ ඇති පඨවි ආපෝ තේජෝ වායෝ ගැන මෙනෙහි කළෙමි. එසේ මෙනෙහි කරගෙන ආශ්වාස ප්‍රශ්වාස දිගටම මෙනෙහි කරමින් මගේ ශරීරයද හා දක්මින් අපි එහි ඇති සත්‍යෙක් පුද්ගලෙක් නොවන බව සිතමින් ශරීරයේ ඇති නාම රූප ධාතු පිළිබඳව විමර්ශනය කෙලිමි. ශරීරයේ ඇති ආධිනව දකිමින් මිනිස් ගැන දුරට සිත යදවීමි. ස්වාමින් වහන්සේ මෙසේ මා මෙනෙහි කළ සිතවිලි හරිදයි නොදනිමි. මේ ගැන යමක් දැන ගැනීමට කැමැතියි. පහදා දුන මැනවි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවායි පතමි. අර මූලික උපදේශ පන්තියේත් ඇති අපි මෙනෙහි කරන්නේ ආනාපාන විතරයි ධාතු වශයෙන් හෝ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ පරමාර්ථ ධර්ම ඒවා මෙනෙහි කරන්නේ අපි මෙනෙහි කරන්නේ සම්මුතිය ආස්වාද ප්‍රසවාස අනිතව වැටුණාට කමක් නැහැ නමුත් ඒනො මෙනෙහි කරන්න ගියොත් මෙනෙහි කිරීමේ යන්ත්‍රයයි ඇඟිලි ගැසීමකුයි සිද්ධ වෙනවා එනිසා ඒ ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන තාක්කල් ප්‍රකාශය හරි. ඉන් යාර ධාතු වශයෙන් මෙනෙහි කරනවා නම් ඊට පස්සේ තියෙන නාම රූප මෙනෙහි කරන්න පටන් අරගත්තයි කියලා කියන්නේ පැටලිලා. අපුලුවන් තරම් ආසර් ප්‍රසාද මෙනේ කරමින් ඒකත් එක්ක යන්න. එතකොට වැටෙහෙන හරිය හොඳයි. මෙනේ කිරුවේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී ආශ්වාස ප්‍රශ්වාස වේගයේ ක්‍රමෙන් අඩුවන විට සිතවිලි වල වේගයද අඩු වී සිතවිලි නොවන තත්ත්වයට පත්වන බවක් හැඟී යනවා. එහෙත් නැවත නැවත ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩි වී නැවත නැවත අතීතයට හා අනාගතයට ගැන චෛතසික පහළ වෙනවා. ආපසු ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වේගය අඩු වන විට වර්තමාන කමටහනට සිත රැඳෙන බවක් දැනේ. මේ ක්‍රමය හරිද යන්න වටහා දෙන්න. ඔබ වහන්සේට තිරුවන් සරණයි. ආගෙන ඉන්නකොට වැටෙන්නේ අර සතිය අඛණ්ඩ නැහැ. සතිය වරින් වර ගිහිල්ලා ඒක තැඟවලදී අමතක වෙලා ආයෙ පටන් අර ගන්නවා. ඒකට සැකයක් එනවා. මේක තැන් තැඟුල් ලොකු වෙනවා, තැන් තැන් පුංචි වෙනවා, ගොරෝසු වෙනවා, සීම වෙනවා කියලා. එහෙමත් වෙනවා. භාවනාවේදීත් එහෙම වෙනවා. නමුත් මේ වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. පටන් ගන්නකොට තිබුණ සතිය අඛණ්ඩව පවත්වනවා නම් සැකයට ඉඩ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ සතිය තියෙනවා. සතිය අඛණ්ඩ භාවය නැතිකම නිසා. ඒ නිසා අදිෂ්ඨාන කරගෙන යන්න මේ ගත්ත සතියේ නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ දිගට පවත්වාගෙන යන්න ගියොත් ලැබෙන ආනිසංසය තමයි සැකේ දුරු වීම. ඒ නිසා මේකම තව ටිකක් උනන්දු වෙලා කරනකොට හරියයි කියලා හිතෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වී ඊටා පැහැදිලිව ගෙවි ගියා පමණක් නොව සාමාන්‍ය කයද එතරම් නොවටනා එකක්සේ ඇඟී නොදැනී යන තත්වයටපත් විය. පිටක කය ඇති බවත් හැඟි විශේෂයෙන් කයේ පහළ කොටස දැඩි වේදනාවකට ලක්විය. එම වේදනාව මුලින් යන්තමින් දැරිය හැකි මට්ටමක පැවතිනි. මෙවිට ගෙවිගේ ආශ්වාස කය සමග සතර සතිපට්ඨානයේ වේදනානුපස්සනාව මේද දුක්ඛ ආර්ය සත්‍යය පෙන්වා දීමක්ද යයි සිහිපත් වුණා. ඒ සමගම සිතට ඇති වූ දෝමනස් වේදනාවකි. මේ පිළිබඳව පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහා වහා සසර කෙලවර කිරීමේ වාග්ය උදා වේවා. මේක ඇත්තටම මුලින් මුලින් කරනකොට ගොඩක් අර වෙන දේවල් වලට හිතින් දාලා හිතලා හිතලුවක් චින්තාමය ඥාන වැඩ කරනවා. මේකෙත් මගක් දුරට ගිහිල්ලා එහෙම ගිහිල්ලා තිනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ ඒක දෝෂයක් වෙන්නේ නෑ ඒක පොඩි කාලේ නාස්ති වීමක් වෙනවා. නමුත් නැවත නැවත කරනකොට Tamanට තේරෙයි හිතන්න දෙයක් නෑ වැඩිම යනවා. එතකොට Tamanට සැකයක් වෙන්නේ මේක මේ රූප භාවනාවද වේදනා භාවනාවද චිත්ත භාවනාවද ධර්මානුකූල භාවනාවද ඊට පස්සේ හිතේ තියෙන අසහන ගතිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා ප්‍රශ්නයක් වෙන්නේ මේ පටන් ගන්නකොටම දැඩි උනන්දුව නිසා හිතින් ටිකක් දාලා කලවම් වෙච්ච ගතියක් තියෙනවා. නමුත් උනන්දුව තිබුණාට කමන්නේ නැවත නැවත කරන්න කරන්න ওই සැක දුරු වෙලා පාර පිළිබඳව විශ්වාසයක් පහළ වෙනවා යන පාර හරි හදිස්සි වෙන්නේ නැතුව පසුබාන්නේත් නැතුව දිගට මේ කටයුත්ත කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. තිරුවන් සරණයි ගෞඩ්නීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව සඳහා පුටුවක් භාවිත කරමි. ආනාපාන සති භාවනාවේදී කය පහළට වැగిරෙන බවක් දැනී කය සෙමින් පොළොවට පතිත විය. සද්ද වේදනා සිතිවිලි ඇති වී නැති යන බව දැනිනි. සිතන දිශාව පිළිබඳ හෝ කය පිළිබඳ හෝ අවබෝධයක් නොදැන්නුනි. කීපවරක් මෙසේ සිදුවිය. ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තිරුවන් සරණයි. මේවා තියෙද්දිත් මේවා සිද්ධ වෙද්දිත් ඒ කියන්නේ කය ඉරියව්ව විකෘති වෙලා අරමුණත් වරින් වර ඇති වෙනව නැති වෙනව තියෙද්දිත් විශ්වාසයේ වැඩෙනවනම් ඉදිරියට කොහොමදත් යනවා. ඒකදී සැක පහළ වෙලා විශ්වාස මදි වුණොත් තමයි මේ භාවනාව කිරීම නතර කරලා දිනචරියාව කඩාගෙන අතුරු ආන්තර සිද්ධ වෙන නිසා මේ වගේ මුල් වෙලාවේදී මේ රළු පාරක වාහනයක් එළියට දාලා කන්න වෙලාව වගේ මහ පාරට යනකම් වලගොඩ ඇලි තියෙනවා බෝ කුඩින් පැනගෙන යන්න වෙනවා. ඉතින් ඒක කීප වතාවක් යනකොට ඕකේ තියෙන සැකේ දුරු වෙනවා. ඒක නිසා මුලින් මුලින් අංග සම්පූර්ණ සුමුදු ගමනක් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒතියෙදි දිගට පවත්වන එක තමයි යෝගාවචරගේ තියෙන කැපකිරීම. ඒ නිසා මම හිතනවා කෙනෙකුට දිගට කරගෙන යන්න මේ ලැබිලා තියෙන අත්දැකීම් ප්‍රමාණවත් කියලා. දිගට මේ විදිහට කරගෙන යන්න ඕන. කොළ දෙක විදි ප්‍රශ්න දෙකක්. පින්වත් ගරු ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාවේදී හුස්ම නොදැනී ගැන පැහැදිලි කරන්න. මම දැන් මෙතන මෙම භාවනා කමඨහන වැඩිීමේදී සිතවිලි නූපදින බව දැනේ. ඒත් සමාධිය නොලැබේ. මේ පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි. ඒකක්වත් පැහැදිලි කරන්න මම බැඳිලා නැහැ. මට ප්‍රශ්න පත්‍ර ලියලා ඇති වැඩක් නැහැ. සමාධියක් ගැන අපි කතා කරලත් නැහැ. පළවෙනි වැඩිම කරනකොට ආනාපාන නොදෙනී යෑම කියන එක කවුරුත් පැහැදිලි කරන්න ඕනේ නැහැ. Taman ආනාපානේ බලලා පේන්නේ මොකද්ද කියලායි මට කියන්නේ. නැතුව මට පැහැදිලි කරන්න පටන් අරගත්තොත් ඕගොල්ලෝ ගහල්ලේ ඉඳද්දි මට ඉඳලා කරතෑකි මේ. ඒක හරියන්නේ නැහැ. Taman කරලා Tamanට පේන දේ කියන්නේ. එතකොට මට පුළුවන් වුණොත් මං කේන්දරේ බැලුවා වගේ නැකත සුද්ධ කරලා දෙන්න. බබා හම්බ වෙන්නේ නැතුව කේන්දර බලන්න බෑ. බබා හම්බුනට පස්සේ තමයි අපිට නැකත් බලන්න වෙන නිසා Taman ආනපාන කරනකොට පේන දේ ලියන්න පතක් කරන්න. එතකොට ඒක අපිට සාකච්ඡාවට තොරතුරක් වෙනවා. ඒ වගේම සමාධියක් ගැන අපේ givisුමක් නෑ අපේ තියෙන්නේ සතිය පිහිටීමයි. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙට හොඳට උත්තර දෙනවා නම් ඊටු ටික මම හිතන්නේ විසඳෙයි ස්වභාවිකවම කියලා. නිර්වන් සර්ණයි ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ පොළවේ ගැටෙන විට ඇතිවන ජවයත් පාදේ වටා චක්‍රාකාරව චලනය වෙමින් හිස මුදුන දක්වා ගමන් කරන පිටවන බව දැනේ. තවද කයෙහි කුඩා සියුම් අංශු චක්‍රාකාරව චලනය වෙමින් දසත විසිරී යන බවක් දැනේ. පරයන්ක භාවනාවේදීද වරණ ඇතුළේ ආනාපාන සති මෙම චක්‍රාකාර චලන දැනේ. යම් ජවයක් චක්‍රාකාරව චලනය වී හිස මුදුනින් පිට වී යයි. මෙම චක්‍ර ක්‍රමයෙන් කුඩා වී තිතක් බවට පත් වී යයි. මේ தત્ත්වේ පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකට කියන්නේ ආකාර පඤ්ඤාත්ති කියලා එක එක හරියටම අරමුණකට මුහුණ දාලා බලා ඉන්නකොට ඒක විවිධ ආකාර පෙන්වන්නට පටන් ගන්නවා අරමුණ ඇතුළෙත් පෙන්වනවා පිටත් පෙන්වනවා ඉසල සටහන් පෙන්වනවා සටහන් පෙන්ලා ඒකට හාද වෙනකොට යාළු වෙනකොට විවිධ ආකාර පෙන්වනවා මේ ආකාරات දැකලා මම උනන්දු වෙන විදියට උච්චන්න වෙන විදියට ආසන්න වෙන විදියට භාවනා කරොත් මේක කියලානිම කරන්න බැරි සටහන් තෝගයක් සහ කියලානිම කරන්න බැරි ආකාර තෝගයක් කියන මට්ටමට අරමුණ හිතයි සමීප වෙන්නයි මේ ආලවට්ටම් දාන්නේ මේ දැන් යාළු වෙන්නයි මේ හදන්නේ. ඒ නිසා යාළු වීම තව තවත් ලඟ වීම සඳහා උනන්දුවෙන් භාවනා කරන්න. එතකොට ගාක් මිනිත් වැඩි ආකාර දකි එකක්වත් මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ දැකලා ඒකට ගින්නට දර දාන්න වගේ ලංකරන්න ලංකරන්න භාවනාව කරන්නෙක් නැහැ කෙරෙන මට්ටමට. ඒකට ආසන්න කරලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින දෙකකදී පරයන්ක භාවනාවේ යෙදී සිටීමෙන් ලද අත්දැකීම් ඔබ වහන්සේට කියා සිටිමි. මේ මෙසේ පරයන්ක භාවනාවේදී දිගින් දිගටම ආශ්වාස ප්‍රශ්වාසයේ නාම රූප වශයෙන්ද ධාතු ලක්ෂණද ආශ්වාස ප්‍රශ්වාසය වරහණ තුලේ මම දන්නා තරමින් 11 ආකාරයේද බලමින් සිටියේදී ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වී ගෙවි ගියා. එවිට සංසුන් සිතින් බලා සිටීමේදී සෝමනස්ස බවත්, සැහැල්ලු බවත්, වේදනාවනුත් අත්දැකීමෙන් සිටීමේ නැවත ආශ්වාසයේ මතුවේ මතුවීමත් ආයමත් ගෙවි යමත් සිදුවිය. මතු ආශ්වාසය නොකර සිටීමට බැරි බැවින් ආශ්වාස කරනවාසේය. ඊටමත් වෙහෙසකරය. දුක් සහිත බව හොඳින් පැහැදිලි විය. එවිට ආශ්වාස රැල්ල ගෙවි යාමත් ගැන සිටීමටවත් බැරිය. මේ දුක දුක්ඛ ආර්ය සත්‍යයේද කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. ඉක්මන් වෙලා වැඩි නමුත් තොරතුරු වලට ලඟ වෙමින් පවතිනවා. මේ විදිහට ආනපාන හොඳට කිට්ටු කරගෙන ඉන්නකොට ආනපානේ විස්තර කරගන්න බැරි එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන්න බැරි විවිධ පැති වලට නටන්න පටන් අර ගන්නවා. ඒ කොච්චර නටුවත් Tamanට සතියේ අකන්න බව පේනවනම් ඒ ආකාර වෙනස් වුණාට ආකාර විවිධාකාරයෙන් වෙනස් වුණාට Tamanට තේරෙයි කලින් කලින් වරද්ද වරද්ද කරපු එක නිසයි අද මේ විදිහට ආනාපානේ හිතුවක්කාර වෙද්දී නැත්නම් ආනාපානේ දඟලද්දිත් ඒකේ ගැන හිත තලා ගන්න නැතුව සතිය තියෙනවානේ. ටිකට සතිය තියාගෙන ගියාට පස්සේ තමයි ආනපානේ හෝ කය හෝ හිත හෝ කීකරු වීමක් වෙන්නේ. ඒක නිසා කලබල වෙන්න එපා. පාර හරි බව තේරුම් අරගෙන ගත්ත ප්‍රයත්නයේ ප්‍රතිඵල නිසා මේක ලැබිලා තියෙන හැබැයි හිතූ දේ නෙවෙයි ලැබිලා තියෙන්නේ. නමුත් සතියේ අඛණ්ඩ බව දිගට පවතින බවට තමයි සාතිකයක් තියෙනවනම් ඒක හොඳටම ප්‍රමාණවත් උනන්දු වෙලා භාවනා කරන්න. ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ ඉවසිල්ලේ මේ ගැම්ම කඩා ගන්න නැතුව ආරේ කඩා ගන්න නැතුව දිගට භාවනා කරනකොට හරියනවා. ගර්ථ ස්වාමින් වහන්සේට දෙපා වැඳ අවසර ඉල්ලමි. මා ආනාපාන සති භාවනාව කරන විට ආශ්වාසය හා ප්‍රශ්වාසය යන දෙකේදී ඉහළට පහළට තුන් වාර විතර කොටසින් කොටස ඉහළ පහළ ගියා. ඒ කොටසක් ඉවරන විට කුඩා නිමේෂයකින් අවසන් වන බව පෙනුණා. ඒ අතරතුර වතුර බටයක් කැඩී උඩට වතුර විහිදෙන්නක් මෙන්ද නිලා කුරක් පත් වෙන්නක් මෙන් දියැලි කඩා හැලෙන්නක් මෙන්ද මූදුරල ගලා යන්නක් මෙන්ද වැටුණා. ආනාපාන සතිය කරන විට ටිකක් නැවතී හිතේ කතාවක් පටන් ගත්තා. ඒ ප්‍රශ්නයක් උත්තරයක් මගේ මනසට ආවා. සිත හරියට නයිගුලක් මෙන්ද වැනි සිතවිලි උත්තරාවා. එතකොට ඉවර ඒ කතාව ඉවර වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කිරීමෙන් පසුය. මට දැනගත යුත්තේ එසේ වීම නිවැරදිද සතර මාර්ගයයි කියා මම ඒ අවස්ථාවේ හිතුවා. මේ යෝනිසෝමනසිකාරය කියලා මට කියලා මට සමා වෙන්න ඔබ වහන්සේ නිදුක් නිරෝගී තව තවත් ධම්මග පුදුවා පුබුදුවත්වා. පිරිසිදු නෑ ලියලා තියෙන එක මොකද්ද වෙලා තියෙන්නේ කියලා මගදී බොහෝ විට හිතවිලි වලට ඇතුළත කතාවට අහුවෙලා ඒකේ ගසාගෙන ගිහිල්ලා තියෙන බවයි පේන්නේ. ඒක නිසා තමන් අත්දකපු ටික අත්විඳපු ටික වார்த்தාවට තියෙනවා නම් අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා. නමුත් හිතිච්ච දේවල්, කල්පනා කරපු දේවල්, චේතනා දාකක් ගුණයක් නැහැ වගේ. ඒ නිසා ඒවා ලියන්න ගියාම අහගෙන ඉන්න එකට පේන්නේ කෙනාට පේන්නේ නැහැ. ඒ නිසා මුල් ටිකේ ගිහිල්ලා තියෙනවා භාවනාව. පස්සේ අන්තිමට Eh, නැවතත් අර හිතවිලි ධාරාවකට යට වෙච්ච බවයි පේන්න තියෙන්නේ. ඒ වගේ වෙනකොට දැන් මම ඉන්නේ පාරෙන් පිට පැනලා කියලා දන්නවනම් එයාට රතාචාර්ය කියලා කියනවා. ඒ පාරේ දන්නේ නැතුව පැටලිච්ච පාර දිගට යනවනම් ඒ රතේ අඳුර රතයක් කෙලවන්න දන්න කෙනෙක් නෙවෙයි. මේකේ වැටිච්ච පාර දිගේ eh, වල් වැදිලායි තියෙන්නේ කියලා මට හිතෙනවා. ඒ නිසා පුළුවන් තරම් eh, ඒ බව තේරුම් ගන්න වගකීම තමන්මයි තියෙන්නේ. ඒ නිසා පාරෙන් පිටපණින එක ස්වභාවිකයි. නැවත පාරට ගණ්ඩ දැන් මම පිට ඉන්නවා කියලා දැනගන්න. මේකේ පාරෙන් පිට ගියේ එක හරි කියලා හිතාන ඒ වැරදිච්ච පාර දිගේ දුවල මට පේයි. කතාවේ හැටියට පේන්නේ එහෙමයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේවා කාටත් වෙනවා. නැවත නැවතත් මූල කර්මස්ථානට ප්‍රත්‍යක්ෂ කළ හැක්කකට අතගාල බැලිය හැක්කකට හිත මේ අරමුණ භාවනාව ගන්න වගකීම විතරක් මතක් කරන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදෙමින් සිටියේදී වරින් වර හිස තුලින් තද උණුසුමක් වරාණ ඇතුළේ ඉවසා ගැනීමට බැරි තරමේ පිටවේ. එය කන් දෙක දක්වා විහිදේ. එවිට පවන් ගසා ගැනීමට හෝ විදුලි පංකාවක් ළඟට යාමට හෝ සිටේ. නමුත් මම මේ අපහසු අපහසු මගහැරවාගෙන මගහැරේවා කියා අදිෂ්ඨාන කරමින් දිගටම භාවනාව කරමි. විනාඩි 5කින් පමණ සිසිලක් ඇඟට දැනේ. දැන් සක්මන් භාවනාවේදීද මේ සිදුවේ. ස්වාමින් වහන්සේ එසේ වන්නේ ඇයි? එවිට කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ විදිහට එක එක විදිහට උණුසුම සිසිලස කම්පන චංචල ඇදෙන ගති තද වෙන ගති තියේදී අරමුණේ හිත තියන්න පුළුවන් නම් යෝගාවචරය. මේවා එනකොටම ඒකට බය වෙලා අරමුණ බහා තබලා දුවනවා නම් එතකොට අපේ යෝගාවචරකමක් නැහැ නැත්නම් තපස්කතියක් නැහැ. ඒ නිසා මේ විදිහට මතුවෙන දේවල් තමයි ධාතු මනසිකාරය කියන්නේ. ධාතු මනසිකාරය මෙනෙහි කරන්න භාවනා කරන්න නෙමෙයි තියෙන්නේ. ඒවා තියේදී Taman ගත්ත අරමුණ ආනපානේ හෝ ශක්මන දිකට පවත්වාගෙන යන්න පුළුවන් නම් අන්න Tamanට තේරෙයි. දවසින් දවස දවසින් දවස ශිල්පේ දක්ෂකම් පුරුදු වෙනවා. ක්‍රමසහ විදි පුරුදු වෙනවා. පුරුදු වෙනකොට ඕව නැති වෙන්නේ නැහැ. ඕව ආවට ගණන් ගන්නෑ. ගණන් ගන්න තුො තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් වෙනකොට ඒව එන්නෙත් නැතුව යනවා. ඒ නිසා සක්මනේ විතරක් නෙවෙයි සතියෙන් ගත කරන්න ගියාම ගත කරන හැම චිත්තක්ෂණයකම වසිද්ධ වෙනවා. ඉස්සල්ලා සමාධියේ මේ පරියන්කේදී වෙන්න තිය අල්ලන්නේ. පහුවෙනකොට සක්මන්ට තේරෙනවා පහුවෙන්ද කොයි වෙලාවෙ බැලුවත් මේ ඇඟේ හැම වෙලාවෙම මේ නයි හතර දිනෙත් දඟලනවා වගේ මේ ධාතු ක්‍රියාත්මක ඉතින් ඒක නිසා තමයි අපි අනුංග දේවල් බල බල ඉන්නේ. ඒක කියන්නේ අසතිය කියලා භාවනාවෙන් තොර බව. භාවනාවට ගිය ගමන් ওই නයි හතර දෙනා තමයි පේන්න තියෙන්නේ. ඒ තියෙද්දිත් ආනපානේ කරන එක නඩදී වඳින්න වටින. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දීර්ඝ කාලයක් තිස්සේ භාවනාව කළ යෝගීෙක්මි. මට ඇස පියාගත් විගසම ආලෝකයක් පෙනේ. හුස්ම ඉහළ පහළ යාමේදී ආනාපාන සතියද තියුණුව දැනේ. වෙන අමුත්තක් නැත. මෙම தත්ත්වය තවදුරටත් දියුණු කරගන්නේ කෙසේද? කාර්නිකව මෙය පැහැදිලි කර දෙන මේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තමන්ට කරදරයකින්තරව ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත් ගන්න පුළුවන් නම් ඒ බා විශ්වාසයේ තියෙනවා නම් වාඩි වෙලා පහසුවට පුරුදු තාලයට ආනපානේ ආශ්වාස ප්‍රශ්වාසය ආලු කරලා ප්‍රශ්වාසයේ අග විතරක් බලන්න. හැම ගෙවෙන ප්‍රශ්වාසයේම අන්තිම ඉවර වෙනකම් බලන්න. එතකොට ඊගාව මට්ටමට පයින්න. ඒත් එහෙම නැතුව පොදුවේ සමසේ ආශ්වාස ප්‍රශ්වාසය බලා හිටියට බහින්නේ නැහැ. ඔතන මෙලෙක්තන අහුවෙන්නේ මේ කිඳා බහින්න පුළුවන් තැන තියෙන්නේ ප්‍රස්වාසයේ නිමාව. ඒ නිසා හොඳට මුල් ටික පත්තල කරගෙන මුල් ටිකට ආනපාන හොඳට යාලු කරගෙන ප්‍රස්වාසයේ නිමාව බලන්න ගියාම ලොකු වෙනසක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ මට දැන් මොන සිතුවිල්ලක් සිතුවිල්ලෙන් වාඩි වී සිටීදී මතු ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි වේලාවක් තුල ගෙවි ගියා. සතිය හොඳින් පැවතුණි. නිදිමත නැත. සිතට ආ සිතුවිලි දෙක තුනකි. ඒවා නොදැනුවත්ව වාගේ ගෙවි ගියා. ටික වේලාවක් ඉදිරිපස හිස් බව පැවතුණි. ආශ්වාස ප්‍රශ්වාසයේ නැත. නමුත් කයේ සෙලවීම ඇතිවීම නැතිවීම ලෙස සිදුවිය. කයේ සෙලවීම බලා සිටෙදී සිතට සිදුවේ කුමක් දැයි වැටහීමක් නැතිව සිත සමාධිගත වූ වාසය. දැන් කය සියුම් දූවිලි වරන් ඇතුලේ පටවි ධාතුව සීපත් විය. ගොඩක්සේ පරයන්කේ ඉන්නා හැඩයට දිස්විය. දූවිලි බව මෙන්ම අවර්ණ ගතිය තිබුණි. ඒ සමගම ඊට පස්සකින් පර්යංකේ සිටින හැඩයෙන්ම යොත් කළු පැහැති දිරාපත් වූ වරන් ඇතුළේ ගස්වල කොළ ගොඩක් තිබෙන්නාසේ දිස්විය. එය දෙපසට හා පහතට පහත් වෙන්නාසේ පෙනුනි. ටික වේලාවකින් සිත ඉදිරියට යොමු වූයේ කිසිදා කිසිදු දෙයක සලකුණක්වත් නැතිවය. හිස් බව පමණක් පිය. ස්වාමින් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. මේ වගේ තැනක ඉඳලා දිගට භාවනා කරන්න ගත්තොත් දවස් දෙකක් විතර ඒක හරියනකොට ඔය කිසිම ප්‍රයත්නක් කිසිම අරමුණක් කිසිම මෙනෙහි කිරීමක් නැතුව ඉඳගත්ත ගමන්ම කයේ ඒ තැම්පත් ගතිය පෙනේ. ඊට පස්සේ තියෙන්නේ ඒකට කරදර කරන්නේ නැතුව එහෙම යන්න ඇරියොත් වෙන අරමුණක් හරහා ගිහිල්ලා මෙනෙහි කරලා තැම්පත් කරන්න ඕන කමක් නැහැ. ඒ නිසා අපි හිත කොච්චර කලබල වෙලා තිබුණත් කලබල හිතේම කොනක තැම්පත්කම තියෙනවා. අපේ හිත දකින්නේ තැම් කලබල වෙච්ච එක විතරයි. ඒක තමයි අපේ හිතේ තියෙන කෙලෙස් වල ස්වභාවය. මාර පාක්ෂික බව. කොච්චර කැළඹිච්ච ස්වරූපෙත් ඒකාග්‍රතාවය තියෙනවා. ඒ නිසා කැළඹිලා තියෙද්දිත් ඒකාග්‍රතාවය බලන්න කිව්වොත් කැළඹිල්ල පැත්තකට යනවා. කැළඹිලා තියෙන වෙලාවදී කැළඹිල්ල බලන්න ගත්තොත් ඒකාග්‍රතාවයේ තියෙන බව දන්නෙත් නැහැ, සලකන්නෙත් නැහැ. ඊට පස්සේ ඒකාග්‍රතාවයට ඉස උසන්න බැරි වෙනවා. ඒ නිසා වාඩි වෙලා මේ මොනම ප්‍රයත්නයක්වත් නොකර සමහරකට හම්බ වෙනවා එහෙම. ඉඳගත්ත ගමන් මේ tempatකම දිහා මම දැන් මෙතන ඉන්නවා කියන එක දිහා බලන ওই විස්තර මොනවත් නැතුව කෙලින්ම එතෙන් බහ ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒක කිටි මාර්ගය ඒක වෙන්නේ හුඟක් වෙලාවට නේවාසික භාවනාවක ඒක දිගට භාවනා කරනවා. ආන්නේ වගේ කෙටි ක්‍රමේ එන්න තියෙනවා නම් ආයෝ දිග ක්‍රම හොයන්න යන්න එපා. කෙලින්ම වාඩි වෙලා ඒ tempatකමත් එක්ක ඉන්න බලන්න. ඒකට තමයි ලොකු සාන්තියක් දැනෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී බිඳි බිඳි යන විදියක් ඇති වෙනවා. මේ සිතුවිල්ලක් ලෙස මෙනෙහි කළ යුතුයද? නෑ ඒක ඇති වෙනවා නම් මෙනෙහි කරන්න කියලා අවශ්‍යතාවය නැහැ. මෙනෙහි කරන්න ඕනේ ආනාපාන විතරයි. ඒකෙදී ඇතුලේ පේන ඒ පරමාර්ථ ධර්ම ධාතු මනසිකාරය මේ වගේ දේවල් මෙනෙහි කරන්න ගියොත් ඒකට හතුරුකම් කෙරුවා වෙනවා. ඒකේ මතුවීමට බාධා කරා වෙනවා. ඒකට නිසින්ින්ද එන්න නම් ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරමින් හොඳට බලන්න. එතකොට ඒන ආකාර එන සටහන් මාරු වෙමින් පරිණාමය වෙමින් භාවනා ඉදිරියට යනවා. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගර්ථ ස්වාමින් වහන්සේ මා භාවනාවේ යෙදී සිටියේදී විනාඩි 10කින් 15කින් පමණ යද්දී මගේ උඩුකය වම් පෙදෙසට ටික ටික ඇදී යයි. මට ආනාපානය හොඳින් දැනේ. ආශ්වාසයේ සිසිල් බව, දිග කෙටි බව, ප්‍රශ්වාසයේ උණුසුම් දිග කෙටි බව හොඳින් දැනේ. සමහර අවස්ථාවක ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනියයි. මම නිින්දේ නොසිටින බව මට හොඳින් දැනේ. ටික වේලාවකින් ශරීරයේ වමට ඇදී ගොස් ඇති බව දැනී නැවත ප්‍රකෘති ස්වභාවයට ඇද ගනිමි. මෙසේ සිදුවන්නේ ඇයිදයි මට පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක තමයි ධාතු මනසිකාරය කියන්නේ ආපෝ ධාතුවම යහට අදිනවා මෙහාට තල්ලු කරනවා උණුසුම සිසිලට එනවා. බර ගති හැලු ගති වැඩෙනවා. ඒ තියෙද්දිත් ආහනපානේ බලන්න පුළුවන් නම් සතිය තියෙනවා නම් ඒවට කලබල කරන්න යන්න එපා. ඒවට ඕන කෙනෙක් ඇවිල්ලා ඕන විදිහට නටන්න පිටිය දීලා Taman ආනාපාන දිගට යන්න මෙවුව පිළිබඳව හොයන්න ගියොත් මෙනෙහි කරන්න ගියොත් ඒ මතුවෙන ධාතු මනසිකාරයට බාධා කරා වෙනවා. ඉතින් එතකොට ඉස්සරහට යන්න වෙන්නේ ඒ නිසා වෙන ඕන දෙයකට ඉඩ තියලා ආනාපාන දිගේ හිත පවත්වන්න ගියොත් ගමන සිද්ධ කරන්න පුළුවන්. නැත්නම් මතුවෙන මතුවෙන වදගේ සැලෙන්ඩයි දඟලණ්ඩයි ගියොත් ඒ ස්වභාවිකව සිදුවෙන විකසිත වීම බාධා කරන එකයි වෙන්නේ. මේ ක්‍රමේ හොඳයි. ඒ නිසා හරි මෙනෙහි කිරීම කරන්න, මානසිකාරය කරන්න, අනවශ්‍ය දේවල් වලට මෙනෙහි කිරීම කරන්නත් එපා. ඒ වගේ පිපිලා එන ගතිය බාධා කරන්න යන්නත් එපා. එතකොට ඉක්මන් වෙනවා භාවනාව. දැන් අපි පැය භාගයක් විතර වෙලා අරගෙන තිනවා ලිඛිත ප්‍රශ්න සඳහා. විශේෂයෙන් වෙන කියන දෙයක් නැත්නම් අපි මෙතන සාකච්ඡාව නැතර කරනවා. අපි තුනට නැවත හමු වෙනවා පරියංක භාවනාවකට. දැන් ශිල් දිනාරම තෙරුවන් සරණයි.